ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ තුමට වගකීමක් තියෙනවා අනිවාර්යම මේ ජාතික ආණ්ඩුව ගොඩනගන්න. මොකද එතුමා තවමත් විධායක ජනාධිපතිවරයා. විවස්ථා සංශෝධනයේ ඇතුළු හරවත් දෙපැත්ත අතර අන්‍යෝන්‍ය සංවාදයක් සහ ජාතික සම්මුතිය ගොඩනගන්න බාධා වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුව ගොඩනැගීමේ කාලය ප්‍රමාද වීම. ඒ නිසා ඉතා ඉක්මනින් ඒක ඉෂ්ට කරාම අනිත් කාරණා ටික ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මහජනයාට පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. අපි පොරොන්දුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න මිසක් UMP ආණ්ඩුවක් බිහි කරන්න නෙවෙයි. අපි පොරොන්දුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරනවා ප්‍රධාන පක්ෂ දෙක හා අවශේෂ පක්ෂයක් අහුවෙලා ජාතික ආණ්ඩුව ගොඩනගෙනවා.